එතකොට මේ සිත නිතරම දකින්නේ දැකපු දේ නෙමෙයි. අලුත් දෙයක්. එතකොට භාවනා යෝගියා එක අරමුණක ඉන්නවයි කියලා දීර්ඝ කාලෙ ඉන්නවයි කියලා කියන්නේ එයා ඉන්නේ චිත්තානුපස්සනාව නෙමෙයි මතකේ ඉන්නේ. ඇයි? එයා විනාඩි 15ක් ඉන්නකොට විනාඩි 15ට මේක 100ක් වාරයක් වෙනස් වෙලා. හැබැයි 100ක් වාරයක් සිත වෙනස් වෙලා නැහනේ. ඒ කියන්නේ එයා ඉන්නේ චිත්තානුපස්සනාව නෙමෙයි මතකේ ඉන්නේ. මෝහය වැඩින් වැඩෙන්නේ. විදර්ශනා වඩනකොට මේ තපස්වරු වඩන ක්‍රමයක් තියෙනවා. එකක් ගත්තාම ඒක හරගෙන ඒක දකිනවා. ඒක දෙකට කඩනවා. ඒක දෙකට කඩනවා. මේ දෙකෙන් එකක් අරගෙන ඒක නැවත දෙකට කඩනවා. ඒකෙන් එකක් අරගෙන නැවත දෙකට කඩනවා. ඕම ඕම ඕම අනුකණ්ඩ වලට කඩාගෙන කඩාගෙන කඩාගෙන කඩාගෙන කඩාගෙන පල්ලෙයටම යනවා. විදහා දකින්නවා කියලා කියනවා. එතකොට දැන් මේක වෙනස් වෙන සුළු සිතක් නේ. වෙනස් වෙන සුළු සිතට වෙනස් වෙන ක්‍රමයක් තමයි පුරුදු කරන්නේ. ඒක තමයි ප්‍රැක්ටිකල් 1. ඉස්සෙල්ලාම දෙන්නේ ඒක. එතකොට තමයි මේ සිත උරු වෙන්නේ වෙනස් වෙන දේ වෙනස් වෙන ස්වභාවයට දකින්න. ගාක් ගත්තා. ගා කැඩුවාම අතු. අතු ටික කොට කැඩුවාම දර. දර වලින් කැඩුවාම පොඩි පොඩි පතුරු කෑලි. පතුරු කෑලි කැඩුවාම සාක සෛල. සෛල කැඩුවාම ජාන. ජාන කැඩුවාම අනුජාන. අනුජාන කැඩුවාම අණු. අණු කැඩුවාම පරමාණු. පරමාණු කැඩුවාම තොරතුරු. තොරතුරු කැඩුවාම මොකවන්නේ? එහෙනම් මේ හැම දෙයක් තුළම ඕම විදාගෙන යනවා. එහෙම විදාගෙන යන එකෙන් එයා පුරුදු කරනවා සිතට හැම දෙයක් තුළම වෙනස් වෙන ස්වභාවය. ඒකේ යථාර්ථය දකින්න. ඒකට ගොඩාක් ප්‍රැක්ටිකල් තියෙනවා. ඒ කියන්නේ බුදුරාම වහන්සේ නැති වුණ කාලවලත් මේ දර්ශනය මේ විදිහට පවතිනවා. මේක එහෙම විදර්ශනාව එහෙමම පවතිනවා. සතර සටිපට්ඨානෙ පවතිනවා. පටිච්ච සමුප්පාදය පවතිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතිනවා. චතුරාර්ය සත්‍ය පවතිනවා. හැබැයි ඒ නම් වලින් නෙමෙයි. ආ ඒ නම් වලින් නෙමෙයි. වෙන වෙන නම් වලින් පවතිනවා. කියලා දෙන්න දැන් ඒගොල්ලෝ අවබෝධ දැන් පච්චේක බුද්ධ ඇවිල්ලා බුදු වෙන්නේ ධර්මේ නැති කාලේ. ඉතින් සතර සටිපට්ඨානෙ නම් මේකට තියෙන එකම මාර්ගය දුන්නාන්සේ සතර සටිපට්ඨානෙ ටච් වෙලා තියෙනවා. වෙන නමකින් ඒක අවබෝධ වෙලා. ඒ ඒ කාලේ පවතින නාම රූප වලින් ඒක අවබෝධ වෙලා. දුක දුකට හේතුව නිරෝධ කරන ක්‍රමවේද නිරෝධ වීම. මේකත් උන්වහන්සේ තේරුම් අරගෙන තියෙනවා. උන්වහන්සේට සාපේක්ෂව ඒ තියෙන වචන වලින් ඒ වචන සෙට් එකකින් ඒක තේරිලා. එතකොට මේ භාවනා කරනවා කියලා මේ කරලා තියෙන මේ මතකයක් මේන්ටේන් කරගෙන ගිහිල්ලා අපි හඳුන්නේ හරියට භාවනා කළා නම් මෙතන අපේ හැමතැනම මාර්ගඵලලාභින් ඉන්න එපා ප්‍රඥාවට බිත්ති වල හිරියන්න එපා කො ඒ කියන්නේ භාවනා නෙමෙයි කරලා තියෙන්නේ. මේ ඔක්කොම නඩත්තුවක් කියන්නේ මේකේ. ඔරිජිනල් කට්ටිය ඉන්නේ අරිද භාවනා කරන කට්ටිය. ඒකනේ ප්‍රතිඵල මාස තුනේ ප්‍රතිඵල. මාස තුනේ ප්‍රතිඵල නැත්තම් එලවනවා. හැබැයි ඉතින් අර අපි බලංග රාජවැජ්‍යාමතුත් හිමාලය කීට පුරුදු වෙන ටිකක් කරේ ඔය මනෝකයෙන් යන්න පුරුදු වුණේ මේ කවුද කවුද කියන්නේ ඒක තමයි දැන් බලන්න අපෙන් මෙච්චර 25000ක් වික්ෂුන් වහන්සේලා ඉන්න ශාසනයෙන් උන්වහන්සේත් ඒක ඔරිජිනල් එක ගන්න ඒකින්නේ ඒකින් තමයි අරගෙන ආවේ එහෙම නැතුව දෙන්නේ නැහැ නෑ ගන්න තැනක් නෑ මේ හැම භාවනා මධ්‍යස්ථාන නඩත්තුවක් තියෙන්නේ මිනිස්සු බයින හොක් කට්ටිය හිමාලය තාපස මොකද්ද මේ බමුණු ගාවට ගියා කියේ ඒ පළවෙනි තැනට ගියේ නෑ නේද සංසනේ නෑ පහත් පහ සුරද එතනට ගියත් ඇති ඒ මුල් ටික හම්බ වුණත් ඇති දැන් ගොඩාක් මේ භාවනා මධ්‍යස්ථාන තියෙනවා මතන විපස්සනා මේ විදර්ශනා ආරම්භය කියලා වේ භාවනා මධ්‍යස්ථාන දැන් එතන ඉන්න කට්ටිය කොහොම මාර්ගඵලවලද ඉන්නේ නෑ එතකොට දැන් භාවනා දෙන කෙනා ඵලයක නැත්තම් අපි අන්න එතකොට එයාට ලැබෙච්ච නැති ඵලය අපිට ලැබෙයිද? විශ්වාස කරන්න කෑම දෙන කෙනා කාලා නැත්තම් එයා කරන්තේ වාගේ නම් එයාට ඒතර අපේ බඩගින්න නෙවෙයි කියලා කොහොමද අපි විශ්වාස කරන්නේ? එතනම තේරෙනවනේ එතන බොරුවක් මේ කරන්නේ කියලා. ඒක නිවැරදි නම් දෙන කෙනා ඵලයකින් ඉන්නපා. එතකොට නම් ආයත් ඵලයක නේනම් මේක හරි ඇති. දෙන කෙනාට මොකවත් නැහැ නේ. එතකොට කොහොමද මේ ලැබෙන කෙනාට ලැබෙන්නේ? ඔක්කොම නඩත්තුවක් තියෙනවා. අරක දිහා බලන ඉන්න මේක දිහා බලන ඉන්න කිව්වම අර මිනිස්සු ඉතින් කට අරන් බලන ඉන්න. ආ ඒක අරමුණකට සමවැදීමයි ඒක විදර්ශනා කරන එකයි දෙකක් නේ. දෙකක්. මේක ධ්‍යානය අරක මේ විදර්ශනා. විදර්ශනා. ධ්‍යානය සමවදින එක. විදර්ශනාව කියන්නේ ඒක මේ වෙන් කරලා බලන එක. අතරේ ධ්‍යානය තුල ලෝභ දේශ මොහ තියනවද? ආ ප්‍රාත් වෙලා නැහැ නේ අපේ අඳුරට. බලන්න කොච්චර බොළඳද ගෝවන්සික ප්‍රශ්නේ රාත් වෙලා නැන් ධානයෙන් ඉන්න කෙනා රාතෙක්ද? එතකොට කොහොමද ලෝභ දෝෂ තියනවද නැද්ද කියලා අහන්නේ වන්ස අනිවාර්යෙන් තියෙන්න බයි. ලෞකිකනේ නේ. අනිවාර්යෙන්. ලෝකෝත්තර ලෝකෝත්තර පැත්තෙමුත් තියෙනවා සමහර ධානය. ලෝකෝත්තර ධානයෙන් දැන් චතු ධාන වෙනකන් යන්න පුළුවන්නේ. ප්‍රථම ධානද දැන් ඒ ධානයේ රාත් වෙනකන් කෙලස් තියෙනවනේ. එතකොට කොහොමද ධානයට සම්බන්ධ කියලා කෙලස් නැහැ කියන තීරණයට එන්නේ අපි. කෙලස් තියෙනවා. සෝනද අර වගේ ඉන්ද්‍රියම් පහෙන් අර මේ පංචශීලයේ සමාධි වෙනවනම් අනිවාර්යෙන් සමාධි වෙනවා සමාධි එක්ක රහත් වෙන්න ඕනේ එක්ක මේ සමාධි මට්ටමින් ධානවල තද ධානයකට සමාධියලා මේ යට කරගන්න ඕනේ. ඒ දෙකෙන් තොරව සමාධි ඒ සීල සමාධි වේදනා අපි දේශනා කරන එක නේද? ඒ දේශනා කරන එකට අනුව මේ ආයතන හයෙන් ඒ සීලය හරියට ඒ විදිහටම රැක්කොත් රැක්කොත් එයාට ක්‍රම තුනක් යම් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵල තුනක් තියෙනවා. පළවෙනි එක තමයි එයා අනිවාර්යෙන් රාත් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි අනිවාර්යයෙන්ම රාත් වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි අනිවාර්යම රාත්‍රිය. ඒ කියන්නේ වෙන ක්‍රමයක් නැහැ. බැලුවා බැලුවා. ප්‍රතිඵල තුනක් තියෙනවා. පළවෙනි ප්‍රතිඵලය තමයි ඒක වැඩුවොත් අනිවාර්ය rahat වෙන්න ඕනේ. දෙවෙනි ප්‍රතිඵලය තමයි ඒක වැඩුවොත් අනිවාර්ය rahat වෙන්න ඕනේ. තුන්වෙනි ප්‍රතිඵලය තමයි ඒක වැඩුවොත් අනිවාර්ය rahat වෙන්න ඕනේ. ඒ කියන්නේ අනාගාමී කියලා නවතින්න බෑ. එහෙම බ්‍රේක් එකක් වදින්න. කෙලින්ම ගිල්ල කෙරවලට ගිහ නැති වෙලා යනවා. හිතදියාම නම් කලම කරනවා ඒක වැඩක් නැහැ එතකොට ඉතින් මේ සමාධියක් වඩා කර ධ්‍යාන තුලවත් ඉන්න හිත හිත බලනවා මේ එතකොට මේක යට කියලා තියෙන්නේ කියලා ඒකත් ආවකාරී ඒකත් ආවකාරී එහෙම සමහර තපස්වරු ධ්‍යාන වලට සමවැදිලා කර්මයෙන් බේරිලා ඉඳලා තිනවා සිත බිඳුවට යනවා. ඔක්කොම නවතිලා. ගිනි තිබ්බට ගිනි එන්නේ සීතල දැනෙන්නේ බඩගිනි හැදෙන්න. ඔක්කොම බඩගිනි හැදෙන්න කර්ම තියෙන්න එපා. ඔක්කොම නවත්තලා. ඕම ඉඳලා ඉඳලා කාලයක අවදි වුණාම අර ඔක්කොම ආයෙ එනවා පොලි එක. පස්සේ ඕම ඕම ඉඳලා ඉඳලා කල්පනා කළා මම මේ කර්මයට බයයි මේ ඇඟෙන්නේ. නෑ. මම මූණ දෙනවා. වෙන දෙයක් වෙච්චාලෙන් කියලා නැවත අර සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා කෙලස් ටික නිරෝධ කරගෙන එම රාත් වෙච්ච කට්ටිය ඉන්නේ. ඒකේ හැංගිලා කොච්චර කාලයක් ඉන්නද? දැන් අපිට මේ ලෝකේ දැන් මහා මේඝ පර්වතේ හිටියත්, සමුද්‍ර මැජ්ජේ හිටියත් බුදුහාමුදුර කියන මේකෙන් බේරෙන්න බෑ කියලා. ඒ කියන්නේ මේක සමාධියක් වඩලා සමාධියට සමවැදිලා ඕම ඇඟිමුත්තම් කරන්න බෑ. සමාධිත අවුරුදු කීයක් වෙන හරි අවුරුදු 100ක් හිටියා. 100න් පස්සේ අවදි වුණාම කියනවනේ අපි. හරි 500ක් හිටියා. දැන් 500 එකේදී මේක ගෙවන්න වෙනව නේද? ඒ කියන්නේ මේකට කෙරෝලක් වෙන්න එපායි. බේරිල්ලක් නෑ. එන්න හොඳම වැඩේ තමයි සමාධියක් වඩලා බේරෙනවට වඩා නිරෝධ වෙලා rahat වෙන එක. ඇඟිමුත්තම් කරන්න බෑ කර්මයක් එක්ක. తాවකාලිකව ඇඟෙන්න පුළුවන්. දීර්ඝ කාලිනව කරන්න බෑ. ඒ ධර්මතාවය නිසාම මේ මේ මම කියලා පුද්ගලයා ඉන්නේ මේ ස්වාමී. ඒ පහ හින්දාම ඉන්නේ මෙතන. නැත්තම් නෑ. බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියන්නේ ওই පොයින්ට් එකනේ. ඒ කියන්නේ රාහත් තමයි. කෙලිම රාහත්. මොනවද තේරෙන්නේ නැහැ ඉස්සරහ නේද? ලෝකයේ මොනවද? සීලය කියන්නේ මොනවද අපි හඳුන්නේ? සම්පූර්ණ කෙලෙස්. කෙලෙස් ටික හදනවා. සමාධිය කියලා කියන්නේ මේ අසකන දිවනාසය සමසිත නිරෝධගාමිනී වෙනවා. නිරෝධ වුණා බිඳුවට යනවා. ප්‍රඥාව කියලා කියන්නේ මේ ලෝකයේ පරම සත්‍ය ඒ අතර වෙනසක් නැති වෙනවා. ඒ කියන්නේ රහත්. අපි සිල් කියලා කියන්නේ දස සිල් අට සිල්. ඇත්තටම සිල් කියලා කියන්නේ මේ කෙලෙස් නිරෝධ කරනවා කියන එක. දැන් සිල් වලින් කරන්නේ කෙලස් නිරෝධ කරනවා. සීලේ වඩනවා කියලා කියන්නේ කෙලස් ටික නිරෝධ කරනවා. සමාධිය වඩනවා කියලා කියන්නේ ආයතකම් බින්දු ඔක්කොම ක්‍රියා කරන්නේ. ඇලෙීම ගැටීම නැහැ ආයතන. ඒක තමයි සමාධිය. ප්‍රඥාව කියලා කියන්නේ ලෝකයේ තියෙන පරම සත්‍යයි මේ කයයි දෙක එකට සම වෙනවා. ඒක තමයි ප්‍රඥාව. මටත් ලෝකයට අතර වෙනසක් නැහැ. පොල් කට්ටක තියෙන ලුණු වතුරයි මහමූදයි දෙක සමාන වෙනවා. දෙක සමාන වෙනවා. කරදියයි නිර්දියයි දෙක එකට සමාන වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මේකට දැන් කතා කරන්න ගියත් ටක් ගාලා මේ සංඥා මට දැනුණා. මට තේරෙනවා කියලා දරලා එතන මාන්න එනවා. එතකොට මේ අනුන්ගේ ප්‍රාණයක් ඝාතනය වෙලා ඉවරයි හොරකමට අහු වෙනවා, මත් වෙනවා. ඒ ඔක්කොම මේ කතා කරන වචන තුල මගේ තුල දැන් උපදිනවා. ඉතින් එතකොට 아무තු දෙයක් මේ කතා කරන්න වෙලාවක් නෑ. හැම වෙලාවෙම තියෙනවා ඒක. හැම වෙලාවෙම අපි ඒකත් එක්ක ඉන්නවා. මට තේ මට මොන සම්බන්ධයෙන් බණ කියනකොට සමහරකට ඕම කරන. ඒ කියන්නේ ඒ ගුණේ එයා ළඟ තියනවලු. ඒ කියන්නේ ඒක එයාට තේරිලා. තේරුණා නම් ඕම ඉන්න එපා. හරියටම හරි. හරියටම හරි. ඒ කියන්නේ එයාට ඒක හොඳට තේරෙනවලු. මාන්නේ මාන්නේ කියන්නේ ඒ අනිත් අයට වඩා එයාට තේරෙනවා. ඒක හරියටම හරි. ඒ කියන්නේ යාට එක ප්‍රත්‍යක් වෙලා ඉවරයි. ඒ උළු වෙනොත් එයා කියනෝනේ අපේ ආන්දුන්නේ. එයා පිරියනවා කියලා. ඒ අගුණ වැඩෙන්නේ. ඒ බණ කියනකොට මට පේනවා මේ කට්ටිය අගුණ වඩනවා මේ කට්ටිය ගුණ වඩන මේ කට්ටිය නිින්ද ගිහිල්ලා. ඒ කට්ටිය දෙකටම අහු වෙලා මෝගේ වඩනවා ඒ කට්ටිය. තීන මිද්දේ වඩනවා. ගොඩාක් ඒ බණ වලට ගියාම ඉතින් ඔක්කොම කට්ටිය මට එකපාරට පේනවා. කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවනම් කුසල් තියෙන කට්ටිය ඒගොල්ලෝ අරඹයාගෙන ඉතින් අර ටික කියලා දාන්න එතන මොනවා කරන්නද ඉතින් මේවා නැහැ කියලා රඟපවනවා කියන සංස ඇත්තටම බුරු කොච්චර බුරුවක්ද කරන්නේ කරන්න බෑනේ ඒක පරම සත්‍ය කියන්නේ ආයේ මොනවත් අඩුපාඩු හොදන්නේ ඉන්න තාම මේ ඔක්කොම කරන්න බලවනේ කියන්නේ හැමතැනම බොරුව තියෙන බොරුව ප්‍රෝඩා වංචාව මේවා මේක තමයි හරි කියලා එකලම් කරනවා. පාන්දර 3යි ගානට තමයි උන්ට මේ ධර්ම කර්ණ මේ සිතිවිලි වලින් එන්නේ මෙමරියට. ඒවයිම ලියලා තිබ්බාම මේ හරි ලස්සනයි. සමහර කාරණා මේ පාන්දර එනවා සිතිවිලි වලින්. නිකන් හැරුණාම බලන්න දැන් ආලෝකය දිහා දැක්කම ආලෝකයෙන් එනවා පණිවිඩයක්. මේ මොනාර චේතනාව කාම චේතනාව හරඹයාගෙන මේ ධම්මපදයක් එනවා නිකම් ඔළුවට. මේ හැමතැනම හැම චේතනාවක් තුළම හැම නාම රූපයක් තුළම හැම සංඥාවක් තුළම මේ ධර්මයේ තියෙනවා. ඒක අර ධර්මයත් එක්කම හිටියාම ඒකම එනවා. කෙලෙස් එක්ක හිටියාම රාදවල් දෙකේ කෙලෙස් තමයි එන්නේ. එක්ක රාගයක් එනවා නැත්නම් ද්වේෂයක් එනවා නැත්නම් ලෝභයක් එනවා නැත්නම් මෝහයක් එනවා මොනවා ඇයි කෙලෙස් එක්ක වැඩිපුර හිටියම කෙලෙස් එනවා. වැඩිපුරම ආර්ය ශ්‍රාංක මාර්ගයේ හිටියම වැඩිපුරම මේ මේ විද්‍යාව වැඩුවාම සීය වැඩුවාම ඒවන් තමයි ඉන්නේ. මොකෙසි මේ වෙන්නේ. සිල් සිල් දේශනාවටයි සමාධි දේශනාවට අතර මේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි කතා කරනකොට අපි හඳුන්නේ සමාධි දේශනාව ආත්පසින්ම වෙනස්. ඒක නෝ මේක නෙන්නම් බණ ඕවා ඒ කාලේ කිව්වේ නෑනේ මේක නෙන්නම් බන කියලා කෙනා. හැබැයි අපි දන්නම් මේ තප්පර 15 <laughs> කිතර වෙනසක් තියෙන්නේ. හැබැයි අර මිනිසුන්ට ඒක තේරෙන්නේ නෑ. දැන් අපි කියනවා ඇසෙන් මේම වෙනවා. මේක නවත්තන්න මේක හදාගන්න ආර්ය අෂ්ටාංගික සම්මා දිට්ඨියෙන් බලන්න සම්මා සෝතයෙන් මේක ගන්න සම්මා ජීවෙන් ගන්න සම්මා කම්මන්තයෙන් වායාමෙන් ගන්න කියලා අපි කියනවා මේ ඔක්කොම කියනවා නේද අපි අහන්නේ මේ ටිකම අරකට කියලා තප්පර 15ක පොඩි එකක් එකතු කරන බලන්න මේ සෑම දෙයක්ම දැන් ඇසෙන් රාගය ඇති වුණා කනෙන් රෝභය ඇති වුණා දිවෙන් ද්වේෂය ඇති වුණා මේ ඔක්කොම ඇති වුණා මේවා ඇති වෙන්න කලින් තිබුණා නේද මානසිකත් ඔව් ඒක බවට මේකපත් කරන්න ඔච්චරනේ සමාධි දේශනාව ඔච්චරයි අතනට මේක ගෙනියනවා ඔච්චරයි සමාධි දේශනාව හැබැයි අර කලින් තිබිච්ච එක Taman දන්නවා දැන් මේක අවුල් වෙලා තියෙනවා. අවුල හදන්න එපා. ඒවා මොකවත් මාරු කරන්න ඒවා පටිසෝත ඒ පටිසෝත ගන්න කවුද කිව්වේ? ඒ ඒ කතන්දර මේ බෑ. අර පරණ තැන මේකපත් කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. සමාධිය. ඒක තමයි සමාධිය. ඒකට පරණ තැනටපත් කරනකොට යට සිද්ධ වෙනවා මේ කින කෙලස් ටික කොහොම නිරෝධ කරන්නයි නිරෝධ කරන්නේ නැතුව අතෙන්ට යන්න බෑ. ඒකට ආයි අපි කියන්නේ මේක හදන්න කියලා. සිල් දෙන්නේ නැහැ මේ කාලේ. සිල් කාලේ ඉවරයි. ඒ හින්දා සිල් දේශනා මොකවත් නැහැ. මේක සම්මා දිට්ඨියෙන් දකින්නේ කොහමද? මේ සුභාසිතාච යාවාචා වලින් කතා කරන්නේ කොහමද? සම්මා වායාම ඒව මොකවත් කියන්නේ අපි කියන්නේ දැන් කෙලස් පටිගියක් ආවා. පටිගියේ එන්න කලින් තිබිච්ච මානසිකත්වය තියෙනවනේ. එතනට මේකපත් කරන්න කියනවා. එතකොට එයා දැනගන්න ඕනේ සිල් දේශනා දැනගෙන ආලා ආලා ආලා අර පරණ ඒවා ඩවුන්ලෝඩ් කරලා ආලා ඒකෙන් මේක අදා ගන්න. සමාධි කාලේදී අරක කියන්නේ. රාගයක් ආවා. රාගය හදන්න එපා. කවුද කිය විරාගය වඩන්න කියලා? රාගය එන්න කලින් තිබිච්ච සිතට නැවතපත් වෙන්න කියලා කියනවා. ඒකපත් වෙනකොට රාගය ගැලවිලා යනවා අපි ආන්නේ. එතකොට රාගය තියෙන්න බෑනේ. ඒක රිවයින් කරනවා වගේ එකක්. ආපස්සට ගන්නවා. ඒක තමයි සමාධි දේශන. ඒවා සමාධි වලට ගන්නේ ගොඩාක් දුරට විද්‍යාපච්චය සංකාර. අවිද්‍යාව ගන්න අවිද්‍යාව ගන්න මේකට මේ සීලයට. සීලය හැදෙන්නේ මේ දුසීල වෙන්නේ මේ සිල් කැඩෙන්නේ මේ අවිද්‍යාව වෙන්නේ. එතකොට මේ දැන් තියෙන පටිච්ච සමුප්පාදයෙන් තමයි සීලය දේශනා කරන්න පුළුවන්. සමාධි දේශනා කරන්න බෑ මේ අවිද්‍යාව පත්‍ය සංකාරය. ඒකට විද්‍යාව පත්‍ය සංකාරය එන්න ඕනේ. එතකොට ඒක ඒ පටිච්ච සමුප්පාදය අරගෙන මේ දේශනා කර කරාම හරියනවා. ප්‍රඥා දේශනාව ඒක ආත්පසින්ම වෙනස්. අසකන දිවනාසය සමසිතෙන් කෙලෙස් ආව නේද අපි අඳුනේ. කෙලෙස් ආව. මොකක්ද ආවේ? රාගය ආව, ලෝභය ආව, ద్వේෂය ආව, පටිඝය ආව මේ ඔක්කොම කතන්දර ආව. දකින්නකොට රාගෙන් දැක්කා. දකින්නකොට ద్వේෂෙන් දැක්කා, වෛරෙන් දැක්කා. කතා කරනකොට වෛරෙන් කතා කළා, ద్వේෂෙන් කතා කළා, ආදරෙන් කරුණාවෙනුත් කතා කළා. දැන් ඇලින් ගැටිම් ඔක්කොම තියෙනවනේ. දැන් මේවට කලින් තිබිච්ච සිතරපත් කළානේ. ඒක කරන්න එපායි. එන මොනවද කරන්නේ? ඒ සිතයි මේ සිතයි සමාන කරන්න. වෙනසක් නැතුව එක අහ සමාන කරන්න. එතකොට කවුද ඉන්නේ? කවුරුත් නැහැ. ඒක තමයි ප්‍රඥාව. අර කලින් තිබිච්ච එකයි මේකයි දෙක සමාන කරලා දානවා. නිරෝධ වෙලා නැහැ මොකවත්. ඒ වුණේ අවස්ථාව මට හම්බුලා දීන. ඒක තමයි ප්‍රඥා දේශනාව. ඒක ආත්පසීම වෙනස්. දැන් අරකට වඩා සමාධිය වෙනස් මේකට වඩා අරක වෙනස්. ඒක කරන ටෙක්නික් එක තමයි කියන්නේ නේ. ඒ ටෙක්නික් එක තමයි පැයක් විතර දේශනා කරන්නේ. කමඨාන වැඩගත්නේ වඩන යෝගියාට. එහෙනම් අරක සම්පූර්ණයෙන්ම දේශනා කරනවා. ඒක කියන්නේ මේ කුසල මූලපටිච්ච සමුපාදය. අකුසල මූලපටය ඒ මූලෙන් තමයි ගන්නෙ. ඇයි අර අර පඤ්ඤාවට යන එකක් නේ. ඒකට මූල ධාතුව තමයි ප්‍රින්සිපල් එක තමයි දේශනා කරන්නේ. කුසල පටිච්ච සම්පාදේ අකුසල පටිච්ච සම්පාදේ දේශනා කරන්නේ. කුසල මූලපටිච්ච සම්පාදේ අකුසල මූලපටිච්ච සම්පාද දෙක අරගෙන කෙලස් තියෙන සිත කෙලස් නැති තැනටපත් කළානේ. එහෙම කරන්න එපා. කෙලස් තියෙන සිතයි කෙලස් නැහැ කියන සිතයි දෙක එක සමාන කරන්න කියන බැලන්ස් කරලා දාන්න කියන. එතකොට දැන් අන්ත දෙක බැලන්ස් වුණාම කොයි දෙන්නේ? මධ්‍යස්ත. තරාදිය ඕම කළා කලින් තරාදිය ඕම කළා. දැන් කියනවා මේම කරන්න කියලා. ඉපදීමක් නැහැ. මධ්‍යමා ප්‍රතිපදා යෝගෝන්තයි අකුසල පැත්ත. ඒ කියන්නේ අත්ත කියලා මතාන එක බැලන්ස් වුණා. කාමසුකල්ලිකාන බැලන්ස් වුණා. මොකද්ද අත්ත කියලා මතාන කියලා කිව්වේ කෙලස් පැත්ත. කාමසුකල්ලිකාන කියලා කිව්වේ අර නිරෝධ කරපු පැත්ත. ඒ දෙක බැලන්ස් කරුවාම ප්‍රඥාව. මධ්‍යස්ථේ. ඒගොල්ලන්ට ඉපදෙන්න බෑ බව. ඒ ඒ ඒ තාකර ඒ කාලේ තම ගොඩාක් රාත් වෙන්නේ. රාතන් වංශලා වැඩි සීලෙන් යන්නේ සීලේ වැඩිපුර පුරපු කට්ටිය තමයි. මේ කාලේ සිල් වැඩිපුර වඩප මේ උපාලිතරුන් වංශිකේ ගෝල සෙට් එකක් ඉන්නන්නේ. ඒගොල්ලන්ගේ මුඛ පරම්පරාවෙන් ගෝල සෙට් එකක්. සීලයට ගොඩාක් කැමති. හැම භව හැම භවයේම ඒගොල්ලෝ කියන්නේ රාත් වෙන්න ඕනේ සිල් ටික රැකගෙන හිටියොත් ඇති. මරුණක් තමන්නේ විකාල ලකින්න ඕනේ. එහෙම කියන උපාසක කට්ටියට. උපාසක මාත්‍යා ජීවිතය ආයම්බේ ආයිපදෙනවා. හැබැයි සිල්ලේම නෙමෙයි. ඒක රකින්න ඕනේ. එහෙම කියනවා. එහෙම රකපු සෙට් එක තමයි rahat වෙන්නේ මේ කාලේ. එහෙම නැතුව rahat වෙන්නේ. සමාධිය වඩන කට්ටිය ඉන්නෝනේ අපි හඳුන්නේ. ඒ කියන්නේ මර මේ ගොඩාක් මේ අර දසපාරමිතා ගොඩාක් වඩන කට එක එක පාරමිතා ඒ එක එක පාරමිතා වඩපු ඔක්කොම ටික අහුවෙනවා මේ මේකට සමාධියට අරකට අහුවෙන්නේ සීල පාරමිතා විතරයි මේ කාලෙට සීල පාරමිතර වෙන මොකවත් අහුවෙන්නේ නැහැ අරකට අනිත් ඔක්කොම නමේම අහුවෙනවා. ඔක්කොම අහුවෙනවා. ප්‍රඥා පාරමිතාව අපෙන් කට උතරන සේරම අහුවෙනවා. පුතුජන අරම ඔක්කොම අහුවෙනවා. ඕදලා යනවා. මේ අර වතුර ගාලා හොදනවා වගේ. අරක බැලන්ස් කරන ටෙක්නික් එකක් තියෙනවා. කෙලස් තියෙන සිත කෙලස් නැති සිත බවට පත් කරනවා. අපි කියන කෙලස් තියෙන සිත නැති සිත බවට පත් කරන්නත් එපා. නැති සිත කෙලස් සිත බවට පත් කරන්නත් එපා. අනුසෝතගාමි පටිසෝතගාමි කරන්න එපා. පටිසෝතගාමි අනුසෝතගාමි. අනුසෝතගාමි පටිසෝතන දෙක එකට කරන්න කියනවා අපි. අන්තයක් නැහැ. දැන් මෙතන තියෙන අන්ත ප්‍රශ්නනේ. අපි අන්තයකට යන අන්ත දෙක බැලන්ස් කරාම අන්තයක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවට නිකන් එනවා කට්ටිය. මධ්‍යම ප්‍රතිපදාව ඉන්නවා කියලා කියන ඉපදෙන්නේ. ඒ කාලේ කියන උදාහරණ උපමා එක. <laughs> මිට වඩා ප්‍රඥාවන්ත වෙනවා ඒව දේශනා කරන්නේ. <laughs> ඒකල කියන්නවා. තානාද මේ දැන් ප්‍රාර්ථනා කරන්න ඕන දැන් තුන්තරා බෝධියක් යනවා. ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ. ප්‍රාර්ථනා නොකරුවත් ලැබෙනවා. ඒ බෝසත්තු අනිවාර්යයෙන් යනවා දැන් මම එතෝ උදේ දාන්නේ වළඳනවා කියලා ප්‍රාර්ථනා කරනවා. දාන්නේ වළඳනවා. ආම්දුරමක් කියන වෙන කල්පනාකට ප්‍රාර්ථනා මොකක්ද? බඩගිනි මොනවාරි කන්න ඕනේ. ආ එක දෙන්නකෝ මට. ප්‍රාර්ථනා නොකරත් බඩගිනි එනවා අපේ ආම්දුර. දුක දැනෙනකොට මොනවාරි වැලකින් එල්ලිලා යනකොට අර තුනෙන් එකකට කොහෙන් හරි සෙට් වෙනවා. දුක වැලි වෙනකොට දරාගෙනනකොට කාගේ අංගය හරි එල්ලිලා යන්න එපා. උඩට යන්න එපා, ගොඩ යන්න එපා. එතකොට ඉතින් එයා අවුෙච්ච බෝධියෙන් යනවා එයා. බෝධියක් පැතුවේ නැති වුණත් යනවා. වැඩිපුරම යාත්‍රාත් බෝධි. අර දෙක ටිකක් අර වැඩිපුර යන්න තියෙන පාරමී ඒ නිසා මේ වැඩිපුර යන්නේ රාත් බෝධි. අර කනා පාර වගේ කනා සොට් එකට ආයේ පාරවල් අදින්නේ. No ball. දැන් නෝ බෝල් දුන්නත් එකයි ලකුණ. හැබැයි මේ නෝ බෝල් එකට ගහලා තියෙන ආයේ පාරක් අදිලා තියෙන්නේ. එහෙම තියෙනවා. ඒ වගේ මේ අර නිකන් ආමුලෙස බන හැයිලා ආමුලෙස කලකිරිලා මේ එකපාරට මේ එක එකව කල්පනා වෙලා පෑදිලා ඔහොම මිනිස්සු rahat වෙනවා. ඒගොල්ලෝ ඇත්තටම rahat වෙන්න බලාපොරොත්තුෙන් ආපු කට්ටිය නෙමෙයි. මොකක්ද දන්නේ හැමදාම බන කියනම් gedara මිනිස්සු තින්නේ මේ උයන්නෙත් නෑ මුන් ඇවිල්ලා කට අරගෙන ආගෙන මොකක්ද දන්නේ කතන්දර අහලා බලන අහලා මේ මිනිස්සු rahat වෙලා. අර මිනිස්සු මොකවත් නෑ. ඒ මිනිස්සු උයන්නේ නෑ මේ මිනිස්සු එන්නේ. බලන්න මේ මිනිස්සු මාන වෙනවා. බලනකොට මේ කියන කතාව මොකද්ද කියලා අහන්න ආපු මිනිස්සයා එතනම පෑදිලා එතනම rahat වෙලා. ඒක අර කනාසොට් එක. ඒ නිකන් ඒ වෙන්නේ. එහෙම යනවා. මේ කාලේ ටිකක් අඩුයි. නිකන් නිකන් තනින් තන වගේ. සීලය වැඩිපුර වඩපු කට්ටිය තමයි මේ කාලේ යන්නේ. ඊළඟ සෙට් එක ටිකක් වැඩිපුර යනවා. කෙරෝල සෙට් එක තමයි හොඳම සෙට් එක. උන්තම වැඩ තියෙන උන්තම ප්‍රඥාවන්තයෝ උන්ද 이르දි කට්ටිය ඔක්කොම ඉන්නේ ඒ අවසාන කාලේ. පොඩි කට්ටිය නේ 이르දි කට්ටිය. 2030 40 40 විතර වෙනවා. ඒ කාලේ තම නියම නියම කාලේ සාසනය නිකන් අර භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ඉන්නවා වගේ. ඒ තරම් බබලෙන කාලේ.